ඒ අනුව අපේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම ඒ වගේම ප්‍රකීර්ණක චෛසික වශයෙන් කියන මේ අන්‍ය සමාන චෛසික ධර්මයන් සාකච්ඡා කළා. ඒ වගේම අකුසල චෛසික ධර්ම අතරින් අපි සාකච්ඡා කළේ මෝහය පිළිබඳව. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒතර මෝහය තුලින් සත්වයාට කතරම් අයහපතක් සිද්ධ වෙනවද කියන එකයි අපි සිහිපත් කළේ. එතකොට දැන් මෝහය නිසා තමයි මේ හැම අකුසලයක්ම සිද්ධ කරන්නේ කියන එක පෙන්වා දුන්නා. ඒ නිසා මෝහය කියන එක සියලු අකුසල් සිත්වල යෙදෙන චෛසික ධර්මයක් හැටියට වදාරලා තියෙනවා. මෝහයෙන් තොරව අකුසල සිතක් හටගන්නේ නෑ කියන එකත් සිහිපත් කළා. ඉතින් මෝහය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ නිසා අද දිනේදී අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නේ ඉදිරි චෛසික ධර්මයන් පිළිබඳව. ඒ මෝහය වගේම අහිරිකයත් හැම අකුසල් සිතකම යෙදෙන චෛසික ධර්මයක්. ඒතර අහිරිකය කියලා කියන්නේ පාවට ලැජ්ජා නැති ස්වභාවය. දැන් මෝහය තුලින් ඇති කරපු මුලා භව හේතු කරගෙන සත්වයෝ අප්‍රමාණ වූ අකුසල කර්මයන් සිදු කරනවා. ඒතර අහිරිකයත් ඒ වගේම චෛසික ධර්මයක්. ඒකෙන් අදහස් කරන්නේ දැන් යම් කිසි කෙනෙක්ට දැන් අකුසල් කියලා කියන්නේ පිළිකුල් කොට යුතු දේවල්, බැහැර කළ යුතු දේවල්, ඉවත් කළ යුතු දේවල් තමයි මේ අකුසල් එහෙම නැත්නම් අපි මේ භාවිතා කරන පාප කර්ම කියලා කියන දේවල්. එතකොට යම් කිසි කෙනෙක්ට අර පිළිකුල් කොට යුතු දේවල්, ඒ වගේම බැහැර කළ යුතු දේවල් නැවත නැවත ආසේවනය කරමින් ඒ දේවල් සිදු කරන්නට ඒ පිළිබඳව කිසිම හිරියක් නොවෙන්නට එයා තුල ඊට විරුද්ධාර්ථයෙන් ගොඩනගෙන චෛසික ධර්මයේ තමයි අහිරිකය කියලා කියන්නේ. ඒකින් <clears throat> අදහස් කරන්නේ දැන් මිනිස්සු අර අපි පිළිකුල් කටයුතු දේවල් හැටියට කෙල, සෙම්, සොටු, මලකුණු දේවල් බැහැර කරනවා. ඒ දේවල් අපි ඉවත් කළ යුතු දේවල්. නමුත් ඒ දේවල් අර පිළිකුල් නොකරන ස්වභාවයක් සමහර සතුන්ට තියෙනවා. දැන් සුනකයෝ වගේ සත්තු. ඒව පිළිකුල් කරන්නේ. ඒ දේවල් අනුභව කරනවා. ඒතර හේතුව ඒ සත්වයින්ට එහි තියෙන පිළිකුලක් නොදැනීම. ඒකේ හිරියක් නොමැතිකම. ඒතර අන්න ප්‍රඥාවන්තයන් විසින් නුවණැත්තන් විසින් පිළිකුල් කටයුතු බැහැර කළ යුතු කර්මයන් කිසිම හිරිකිතයක් නැතිව පිළිකුලක් නැතිව සිදු කරන්නේම මේ අහිරිකයේ තියෙන උපනිශ්‍රේ හේතු කරගෙන. ඒතර අහිරිකය කියලා කියන්නේ පවට ලැජ්ජා නැති ස්වභාවය. ඒතර කෙනෙක්ට දැන් මේක අකුසල පක්ෂයේ මහා බලයක් කියලා කියන්නේ අහිරිකය කියන එක. දැන් ලැජ්ජාවක් නැති කෙනාට ඕනෑම අකුසලයක් කරන්න පුළුවන්. පුළුවන් නේ කරන්න. එතකොට දැන් බලන්න කෙනෙක් මේ පව් කරන්න ලැජ්ජාවක් තියෙනවා නම් ඒ කෙනාට. අන්න ඒ කෙනා කිසිම අකුසලයක් කරන්නේ නෑ අඩුම ගානේ මඳුරුවෙක්වත් මරන්නේ නෑ. දැන් කොටින්ම කියනවා නම් Taman දැක්කොත් යම් වෙලාවක සතෙක් ඉන්නවා නම් හිතන්න වතුරකට වැටලා කියලා දැන් පාරේ යනකොට වතුර වැටලා සතෙක් ඉන්නවා මේ හිතන්න මොකක් හරි පොඩි වතුර වලකට වැටලා කූඹියක් වැටලා ඉන්නවා කියලා හිතන්න එයාට ඊතර වෙන්න බෑනේ ඒකෙන් ඊතර ඒ කූඹියා ඒ ලොකු වතුර වලට වැටුණා කියලා කියන්නේ හරියට අපි වගේ කෙනෙක් මහා සාගරයකට වැටෙනවා වගේ එතකොට ඒකින් යට ඊතර වෙන්න බෑ ඊතරන්නේ ඒ වගේ අවස්ථාවකදී පවා අර මේ පවට ලැජ්ජා තියෙන කෙනා සමහරවිට එයා ඒක ඉවත් කරගෙන යනවා ලොකු කුසලයක් නේද තියෙන්නේ. ඒතර මේ වගේ ස්වභාවයක් තියෙන ලෝකයක් තුල සමහර අය කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මේ මිනිස්සු මරනවා. විශාල සත්තුම් ඝාතනය කරනවා. බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කියනවා. ඊළඟට නොයෙක් ස්ත්‍රී දූෂණයන් කරනවා. මේ විදිහේ අප්‍රමාණ අකුසල කර්මයන් සිදු කරන්නේම මේ හිරිය කියන දේ නැති නිසා. ඒ කියන්නේ අහිරිකය කියන ඒ චෛසික ධර්මය ඒ සිතත් එක්ක යෙදිලා තියෙන නිසා. ඉතින් කියන යම් කෙනෙක් අහිරිකයකින් තොරව අකුසල් සිතක් පහළ කරගන්නවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර මෝහයෙන් තොරව අකුසල් සිතක් පහළ නොවනවා වගේම අහිරිකයෙන් තොරවත් අකුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ සත්වයන්ට ඒ අහිරිකය කියන මේ චෛසික ධර්මයේ ඒ සිතේ යෙදෙන නිසා තමයි කිසිම ලැජ්ජාවක් නොමැතිව මේ විශාල අපරාධයන් සිදු කරන්නේ. ඒක අහිරිකයෙන් නැති කරන ස්වභාවයක් හැටියට පෙන්වලා දෙනවා. ඊළඟට අහිරිකියත් එක්කම ඊළඟට කියවෙන පදේ තමයි අනොත්ප්පේ කියලා කියන්නේ. ඒතර අනොත්ප්පේ කියලා කියන්නේ පවට බිය නැති ස්වභාවය. දැන් මේ දෙකට තමයි අපේ දේව ධර්ම කියලාත් කියනවානේ. ලැජ්ජා භය දෙක. දේව ධර්ම හැටියට කියනවා. ඊළඟට අකුසල පක්ෂයේ මහා බල දෙකක් හැටියට හඳුන්වන්නේ මේ අහිරිකය සහ අනොත්ථප්පය කියන චෛසික ධර්ම දෙක. ඊට මේ සත්වයෝ අර අපි මුල් වැඩසටහනේදී සිහිපත් කර ආකාරයට අර මේ ලෝකයේ තුල බොහෝ දුක් විපාක ලබා දෙන්නට උපනිශ්‍රේ වෙන අකුසල කර්මයන් රැස් කරන්නේම පව් කරන්න බයක් නැති නිසා. ඒතර පව් කරන්න බයක් නැහැ කියන එක වීරයක් නෙවෙයි. ඒ වගේම ප්‍රඥාවන්තකෙමකුත් නෙවෙයි. එතන සමහර අය નિરાයාසයෙන්ම ඉදිරිපත් වෙනවා එඩිතරව පව් කරන්නනේ. දැන් සමහර වෙලාවට මේ දැන් බොහෝ විට පොළඟෙක් වගේ දැන් ණයෙක් වගේ සතෙක් ආවහම දැන් බොහෝ පිරිස් ඒ සතාට බය වෙලා එතනින් ඉවත් වෙනවා. කොහොම හරි ඒ සතාව අයින් කරන්න බලන්න එතන ඉවතර පැන ගන්න. නමුත් සමහර අය ඉන්නවා නේද? ඒ පිරිස අතර ඉදිරියට එනවා. මම මරන්නම් ඒ කෙනාව. අන්න පවට බය නැති ස්වභාව. එයාට ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ එඩිතර බවක් නෙවෙයි. අන්න ඒ වෙලාවේ යා තුල සිද්ධ වුණේ මේ අනොත්ප්පය කියන අකුසල චෛසික ධර්මයේ ප්‍රබල විදිහටම නැගී හිටියා. අර මහා පිරිසක් මැද්දේ මේ කෙනා ඉදිරියට ඇවිල්ලා සතාව මරනවා. දැන් ওই විදිහටම ඇත්තු මරනවා ලෝකයේ තුලනේ. සිංහයෝ මරනවා, කොටියෝ මරනවා, වලස්සු. ওই විදිහේ කොයිතරම් සත්ත්ව ප්‍රජාවක් මරනවද? සමහර අය මස් පිණිස ඒ විදිහට සත්තු මරනවා. දැන් තවත් ඒ ඔක්කොම කරන්නේ පවට බය නැති නිසා. දැන් සමහර අය සත්තු මරන වටිනා කොටස් ලබා ගන්න. දැන් ඇත්තු එහෙම මරන්නේ. ඒ දල ලබා ගන්න ඒ ඇත්තු මරනවා. ඒතර ඒ ඔක්කොම කරන්නේ අනොත්ප්පේ හේතු කරගෙන මේ කිසිම බයක් නැහැ සත්තු මරන්න. ඒ තවත් සමහර අය සත්තු මරන්නේ විනෝදයට. එහෙම පිරිසකුත් ලෝකයේ තුල ඉන්නවා. ඒ කියන්නේ තවත් සමහර පිරිස ඉන්නවා මේ ලෝකයේ තුල විනෝදයට සතුන් මැරීම. ඒලගේ විනෝදාංශය තමයි සත්තු මරණ එක. දැන් අතීතයේ තුල රජවරු හිටියානේ විනෝදයට දඩේමේ යන. ඒතර ඒගොල්ලෝ විනෝදයට දඩේමේ යනවා කියලා කරේ මේ මහා පිරිස් සමග ගිහිල්ලා වනාන්තර වලට ඇතුළු වෙලා දුනුවි තල අරගෙන ඒ වගේ විදලා සත්තු මරණ එක. දැන් දැන් ඒක දැන් ඒක දැන් ඒකට වෙඩි තීර සත්තු මරනවානේ නොඑක ආකාරයේ දේවල් කරලා. එතකොට බලන්න මේ විදිහේ දේවල් සිදු කරන්නේ පවට බය නැතිකම කියන ඒ චෛසික ධර්මය හේතු කරගෙන. ඒ වගේම සොරකම් කිරීමත් එහෙමයි. පරුස වචන භාවිත කරන්නේ ওই විදිහට තින් දස අකුසල්ම කරන්නේ මේ පවට බිය නොමැතිකම නිසා. ඒතරේ බය නැතිකමක් හැටියට ඉදිරිපත් වෙන්නේම මේ අනෝත්ප්පය කියන චෛසික ධර්මය. ඉතින් ඒ නිසා කියනවා මේ හිරිය සහ ඔත්තප්පය කියන දෙක විශාල බල දෙකක් හැටියට අකුසල් සිත තුළ ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. එතකොට මේ අහේරිකය සහ අනෝත්තප්පය තියෙන කෙනාට කරන්න බැරි අකුසල කර්මයක් නැහැ. ඕනෑම අකුසල කර්මයක් කරන්න පුළුවන්. දැන් බොරු කීම බලන්න දැන් බොරු කියන එක ලැජ්ජා සහගත දෙයක් නේ. බොරු කියන්නේ කොච්චර බය වෙන්න ඕනද? හේතුව බොරුවක් කියලා තිබුණොත් කවදා හරි දවසක ඕක එළි වෙනවා. කවදාවත් බොරු වෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනු විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං කියලා කියනවා. මේ බොරු කියනවා නම් යම් කෙනෙක් ඒ බොරු කියන මිනිස්සයාට නොකල හැකි පාපයක් නැහැ කියලා කියනවා. මේ ලෝකේ තියෙන හැම අකුසලයක්ම කළ හැකි කියනවා බොරු කියන්න පුළුවන් නම්. ඇයි එහෙම කියන්නේ? දැන් ඕනෑම අකුසලයක් කරලා පුළුවන් කියන මම ඒක කළේ නෑ කියලා අන්න බොරුවක් කියන්න පුළුවන්. ඉතින් බොරු කියන කෙනාට හැම අකුසලයක්ම කරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන්, වංචා කරන්න පුළුවන්, සත්තු මරන්න පුළුවන්, හැමදේම කරන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ පවට බය නැතිකම නිසා. ඒ නිසා පවට බය ඇති කරගත යුතු වෙනවා. පව කරන්න බය ඇති කරගන්න කියලා කියන්නේ දැන් ඒක කියලා මිනිස්සු නිකං නිස්කාරණේ බය කරන්න නෙවෙයි. දැන් පරමාර්ථ ධර්ම හැටියට දැන් ඇත්තටම අකුසලයේ තුල විපාකයක් තියෙනවා කියන එක පරමාර්ථ සත්‍යයක්. ඒතර යම් වෙලාවක අපි අකුසලයක් නම් රැස් කරන්නේ අන්න ඒ තුල ඊට අනුරූපී වන ආකාරයේ විපාකයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට අපි මේ අකුසල් නොකල යුත්තේ ඒ වාට මේ වගේ දුක් විපාක තියෙනවා කියලා ඒ විශේෂේ බයක් ඇති කරගෙන නිතරන්න යම් කිසි කෙනෙක්ට මේ අකුසලයන් පිළිබඳව අකුසලයන් කරන්නට බයක් නැත්නම් එයා ඒක සිදු කරනවා. ඉතින් ඒ නිසා මේ අනෝත්ප්පය කියන එකත් අකුසල පක්ෂයේ ලොකු බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා කියන එක දේශනා කරනවා. ඒතර මේ කතා කරන මෝහය, අහිරිකය, අනෝත්ප්පය කියන මේ කාරණා ටික අකුසල් සිත් තුළ යෙදෙනවා. ඊළඟට කියනවා උද්දච්චය. ඒතර උද්දච්චය කියලා කියන්නේ එතන උද්දච්චය කියලා කියන්නේ අර සැලෙන ස්වභාවය තම උද්දච්චය වශයෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් හැම අකුසල් සිතකම සැලීමක් තියෙනවා. දැන් බලන්න එතන සැලීම කියලා කියන්නේ දැන් ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල තියෙනවා ඒකග්ගතා කියලා චෛසිකයක් නේ. ඒකග්ගතා කියලා පිගෙන ගන්න එක හැම සිතකම යෙදෙනවා. ඒ කියන්නේ අපි මේ දැන් කතා කරන අකුසල් සිත්වලත් ඒකග්ගතාවය යෙදෙනවා. ඒකග්ගතාවය කියලා කිව්වේ ආරම්මණයෙහි මනාකොට පිහිටීම. ඊට මෙතන කතා කරනවා උද්දච්චය පිළිබඳව. උද්දච්චය කියලා කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ ස්වභාවයක්. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් සබ්බචිත්ත සාධාරණ චෛසිය කියලා කියන හැමසිතකම යෙදෙන එකක් නේ. ඒතර මේ ඒකග්ගතාවයේ යෙදෙන සිතේ කොහොමද උද්දච්චය යෙදෙන්නේ? ඒක මෙහෙමයි. ඒක උපමා වශයෙන් මෙහෙම තේරුම් ගන්න. දැන් යම් කෙනෙක් කරත්තයක නැගිලා යනවා. කරත්තයක නැගිලා යනකොට මේ කෙනා කරත්තයට හේතු වෙලා ඉඳගෙන යන්නේ නැද්ද? ඉඳගෙන යන්නේ. එතකොට ඒ කරත්තේ යන ගමන් මොකද වෙන්නේ? ගැස් වෙනවනේ කරත්ත වල ගිහිල්ලා තියෙනවනම් නම කරත්ත වෙන ගමන් ගැස් වෙනවා. ඒතර ගැස්සීමත් ඒකට හේතු වෙවි ඒ ගමන යෑමත් එක විට සිද්ධ වෙනවානේ. අන්න ඒ වගේ කියන මේ උද්දච්චයත් ඒකග්ගතාවයත් කියන මේ චෛසික ධර්ම ඕනෝන්ට ප්‍රතිපක්ෂ ආකාරයෙන් ක්‍රියාත්මක වුණාට එකම සිතක් තුළ යෙදෙනවා කියලා කියනවා. ඒතර උද්දච්චය කියන හැම අකුසල් සිතකම තියෙන මේ සැලෙන ස්වභාවය. හේතුව දැන් කෙනෙක් අකුසලයක් කරනවා නම් ඒ අකුසල් සිත අනිවාර්යයෙන්ම සැලෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් කෙනෙක් ප්‍රාණඝාතයක් කරනවා කියලා කියන්න. ඒ ප්‍රාණඝාතයක් කරනකොට එතන සැලෙනවා කියලා කියන දැන් කායික වශයෙන් සිදුවන ආකාරයේ සැලීමක් චෛසික ධර්මයන්ගේ සිද්ධ වෙන්නේ නැහැ. එතන චෛසික ධර්මයන්ගෙන් සිද්ධ වෙන සැලීම කියලා කියන්නේ අර එතන තියෙන එකඟ නොවන ස්වභාවයක්. එකඟ නොවන ස්වභාවයක් කියලා අදහස් කරන්නේ හැම වෙලාවකම ඒ තුල තියෙන විසිරුණු ස්වභාවයක් තියෙන. දැන් අකුසලයක් කරන්න ඉන්න කෙනා ඒක කරන්නේ තැති ගැනීමකින් යුක්තවයි කරන්නේ. සැලීමකින් යුත් දැන් කොච්චර දරුණු මිනිමරුවෙක් වුණත් යම්කිසි මිනිසෙක් මරන්න යනකොට ඒක යන්නේ කොහොමත් උද්දච්ච එතන සැලීමක් තියෙනවම ඒ සිතේ. ඕනෑම අකුසලයක් කරන්න සැලීමක් තියෙන. දැන් මදුරුවෙක් මැරුවාට පස්සේ මදුරුවක් මරනකොට උන සැලීමක් නැද්ද? ඒ තුල තියෙනවා ඒත් තියෙනවා. ඉතින් හැම අකුසල් සිතකම මේ උද්දච්චය කියන එක යෙදිලා තියෙන්නේ. එතකොට ඒ උද්දච්චය යෙදුනාය කියලා අකුසල් සිතේ අකුසලයේ සිද්ධ කරන්න බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒතර උද්දච්චය කියලා කියන්නේම අකුසල චෛතසිකයක්. එතකොට අපි යම් දෙයක් පිළිබඳව පසුතැවිලි වෙනවා නම් එතන කුසලයක් නෙවෙයි තියෙන්නේ. හිතන්න අපේ ඒක අපි ඉස්සෙල්ලක උද්දච්චය හේතු කරගෙන අකුසලයේ බලවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒතර අන්න ඒ නිසා කියනවා මේ මුල් හතර, ඒ කියන්නේ මෝහය, අහිරිකය, අනොත්ප්පය, උද්දච්චය කියන මේ චෛසික ධර්ම හතර සියලුම අකුසල චෛසිත්වල යෙදෙනවා කියලා කියන. ඒ නිසා මේ වාට නමක් කිව්වා සබ්බා කුසල සාධාරණ චෛතසික කියලා. කියන්නේ සියලුම අකුසල් සිත් වලට සාධාරණයි කියන අර්ථය. තවත් නමක් කියව මේවට මෝහ චතුස්කය කියලා. ඒ කියන්නේ මේක මෝහයෙන් පටන් ගන්නෙ. කියලා මෝහය අහිරික යනොත්ප්පේ උද්දච්චය කියන මේ හතර හඳුන්වනවා මෝහ චතුස්කය හැටියට. ඊළඟට දැන් මෝහය අහිරික යනොත්ප්පේ උද්දච්චය ඉගෙන ගත්තට පස්සේ ඊළඟට තියෙනවා ලෝභ ත්‍රිකය කියලා චෛතසික ධර්ම තුනක්. කියන්නේ ලෝභය, ditthිය, මානය කියන මේ චෛසික තුන හඳුන්වන්නේ ලෝභත්‍රිකය කියලා. ලෝභත්‍රිකය කියලා හඳුන්වන්නේ මේ චෛතසික තුන යෙදෙන්නේ ලෝභ මූලික සිත් 8 පමණයි. ඒක තේරුම් ගන්න මේ ලෝභයයි, ditthියයි, මානයයි කියන චෛතසික ධර්ම තුන යෙදෙන්නේ ලෝභ මූලික සිත් 8 පමණයි. ඒ සිත් 8 යෙදෙන කොටත් දැන් දිට්ඨිය මානය කියන චෛසික ධර්ම එකසිතක යෙදෙන්නේ නැහැ කිසිම අවස්ථාවකදී යම් වෙලාවක ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දිට්ටි සම්පයුත්ත සිත් වෙන අකුසල් සිත් 8. එතකොට දිට්ටි සම්පයුත්ත සිත්වල දිට්ටිය යෙදෙනවා මානෙ යෙදෙන්නේ නැහැ. එතකොට දිට්ටි සහ නැත්නම් දිට්ටි විප්පයුත්ත සිත්වල තමයි මානෙ කියන එක යෙදෙන්නේ. ඒ කියන්නේ ඒක මේ විදිහට තේරුම් ගන්න දිට්ටිගත සම්පයුත්ත සිත්වල ලෝභයයි දිට්ඨියයි යෙදෙනවා දිට්ඨිගත විප්පයුත්ත සිත්වල ලෝභයයි මානයයි යෙදෙනවා. අන්න එහෙම තේරුම් ගන්න ඉදිරියදී වුණා තවත් විස්තරාත්මකව ඉගෙන ගන්න පුළුවන්. ඊතර දැන් ලෝභය කියලා කියන්නේ අකුසල ඡායසික ධර්මයක්. ඊතර ලෝභය කියලා කියන්නේ ආරම්මණයට ඇලුම් කිරීම. නැත්තම් ආරම්මණය තුල දැඩි ආකාරයෙන් එල්බ ගැනීම තමයි ලෝභය කියලා කියන්නේ. ඒතර ලෝභය කියන එක අකුසල චෛතසිකයක් කියලා දේශනා කරන්නේ මේ ලෝභෙත් ආකාර ප්‍රභේදයන් නොඑක් ආකාරයට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ලෝභය කියලා කියන්නේ ඇලුම් කිරීමට, ඇලීමට තමයි ලෝභය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ චෛතසික ධර්මයක් හැටියට මේක පෙන්නකොට මේකේ සීමාවක් කොතනද කියලා පනවන්න බෑ. ඒ කියන්නේ ලෝභය කියන එක අසවල් තැනින් සීමාවටපත් වෙනවා කියලා ඉවරයක් දකින්නට බෑ. මේ සත්වයා ලෝභ නොකරන දෙයක් නෑ සමහර වෙලාවට. හැම දෙයකටම ලෝභ කරනවා. දැන් අර අර ඒකත් කියලා දැන් නහ අරණ කහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති කියලා කියනවා. දැන් එතන අර තිත්තිකාමේසු විජ්ජති කියලා කියන්නේ අර රන් කහවණු වැස්සක්. වැස්සත් මේ සත්වයාට ඇතිවීමක් නැහැ කියලා කියනවා. ඒතර ඒ විදිහට ඒ ලෝභ කිරීමේ ආකාරයන් අර ප්‍රභේද දක්වා තියෙනවා කියලා කියන්නේ අර වයස් ප්‍රභේද අනුව ප්‍රභේද වෙනවා. කියන්නේ දැන් කුඩා දරුවා ඇලුම් කරන්නේ වැඩිමහල්ලා ඇලුම් කරන දෙයට නෙවෙයිනේ. නේ දැන් කුඩා දරුවෝ ඇලුම් කරන දේවල් ටිකක් තියෙනවා. ඒතර වැඩිහිටියෝ ඇලුම් කරන දේවල් තියෙනවා. ඉතින් ওই විදිහට ලෝභය තියෙන ප්‍රභේද. නමුත් ඒ කිනම් ආකාරයකින් සිද්ධ වුණත් එතන තියෙන්නේ ඇලීමක් තියෙන්නේ. එතකොට මේ ලෝභය නිසා ලොකු හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝභය නිසා බොහොම පහසුවෙන් පුළුවන් പ്രേත ලෝකයට යන්න. පැහැදිලි නේද? ලෝභය නිසා പ്രേත ලෝකයට යන්න පහසුයි කියලා කියනවා. මෝහය නිසා තිරිසන් ලෝකයට යන්න පහසුයි කියනවා. ද්වේෂය නිසා නිරයට යන්න පහසුයි කියලා කියනවා. එහෙනම් ලෝභ කරන ගොඩාක් අයට සිද්ධ වෙන්නේ പ്രേත ලෝක තුල ඉපදිලා දුක් විඳින්න. ඒක මෑත නූතන සමාජය තුල උදාහරණක් තියෙනවා බුද්ධ කාලය තුල බොහෝ උදාහරණ තියෙනවා මේ ලෝභය නිසා කොහොමද දුක් විපාක උරුම කරගත්තේ කියන එක. ඒ කියන්නේ ඒකට අර එක තැනකදී විග්‍රහ කරලා තියෙනවා මේ අර එකම පවුලක පිරිසක් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ එක තැනක සිහිපත් කරලා තියෙන එක නිවසක වාසය කළා අම්මයි තාත්තයි දුවයි පුතයි කියන මේ හතර දෙනා. ඒතර අම්මා ගෙදර නිවසේ වැඩ කටයුතු කරගෙන උයා පිහාගෙන ඒ කටයුතු සිද්ධ කරමින් හිටියා. ඊට පස්සේ මේ නංගි ඒ කියන්නේ නංගිට හදලා දීලා තිබුණා නිවසේ. එයා නිවසේ සෙල්ලම් කරමින් එතන අර නිවසේ විලක් තිබුණා. ඒ විල විලට වැහැලා සෙල්ලම් කරමින් ඒ කාලය ගත කරමින් හිටියා. ඊට පස්සේ තාත්තයි පුතයි එකතු වෙලා ගොවිපලක් කරගෙන ඒකේ කටයුතු සිද්ධ කළා. ඉතින් ওই හතර දෙනාම මිය පරලෝ ගිහිල්ලා අර අම්මා ගෙදරට ඇලුම් කරමින් ඒ හැලි වලන් වලට අරින් අනම් මනම් ඒ ඇලුම් කරන අපි හිතන ඇලුම් කරනවා දේවල් වලට ඇලුම් කරමින් ඉඳලා මිය ගිහිල්ලා ගැනඩියෙක් කියලා ඉපදුනා කියලා කියන ඒ ඒ තැන්වලම ගැනඩියෙක් කියලා ඉපදුනා ඊට පස්සේ නංගි අර විලට ආසාවෙන් ඉඳලා මිය ගිහිල්ලා ගෙම්බෙක් කියලා ඉපදුනා ඊට පස්සේ අර මේ තාත්තා ගොවිපලට ආසාවෙන් ඉඳලා මේ ඌරෙක් වෙලා ඉපදෙලා හිටියා. ඊට පස්සේ අර පුතා මේ පුතා පුතා වෙන කුසලයකින් නැවතත් මනුස්ස ලෝකයේ තුල ඉපදිලා හිටියා. එතකොට දැන් දිනක් දැන් පුතා ආයෙත් ගොවිකම් කරන්න පටන් ගියා. මේ වෙනත් භවයකනේ ගොවිකමින් කාලය ගත කරනකොට දැන් අර පරිසරය තුලමයි. එතකොට දැන් ওই පරිසරය තුල දැන් වගාවට හානි කරන්න එන්නේ ඌරා. එන තමන්ගේ තාත්තා. ඊට පස්සේ දැන් අර අසල තිබුණු gedara dore බඩු වලට ආසාවෙන් මැරිලා ගැරණිය කැටට අසල කැර කැර කින්නවා අම්මා. විලේ ඉන්නවා නංගි. ඒතර දැන් ගැරණිය ඔය අතරේ කැර කැර කින්න ගමන් ගොදුරක් හැටියට මේ ගෙම් බව ගිල්ලල්ලාගෙන මේ තමන්ගේ පූර්ව භවයේ දුව තම අනුභව කළේ. ඊටසේ ඌරා ඔය අතරේ ආහාර සොයමින් ඉඳලා මේ ගැරන්ඩිය අහු වෙලා ගැරන්ඩියා ගිල්ල. ඒ කියන්නේ දැන් දුවයි අම්මයි දෙන්නම තාත්තා ගිල්ලා. පූර්ව භවයේ ඊටස් දැන් වගාවට නිතර නිතර හානි කරන නිසා පුතා ඌරවල්ලාගෙන ඌරව මැරුවා. <clears throat> ඒතර දැන් අන්න එකම පවුලේ කට්ටිය. ඒතර දැන් මේක විග්‍රහ කරමින් දැන් මෙයා ඌර මරලා බලනකොට මේ ඇතුළේ ඉන්නවා. ගැරණියෙක් ඉන්නවා, ගැරණියාගේ බඩේ ඉන්නවා ගෙම්බෙක්. ඒතර ඔන්න ඕකේ පූර්වාපර ගලපලා දේශනා කරනවා. මෙන්න පූර්ව භවයේ මේ භවයේ තියෙන ස්වභාවය. ඒතර අපි යම් දෙයකට ඇලුම් කරනවා නම් ඊට අනුරූපීව ඒට අවශ්‍ය තැන්වලම උත්පත්තිය ලබනවා. ඒතර ඒ වගේම කතාවක් තමයි අර එක ස්වාමියෙක් හිටියා බිරිඳත් එක්ක බොහොම ආදරෙන් කාලය ගත කළා. නමුත් මේ බිරිඳ ඒ දැන් ගෙදර ඉන්න තමන්ගේ සැමියාගේ සහෝදරයත් එක්ක මේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මේ තමන්ගේ සහෝදරයට කිව්වා තමන්ගේ අයියව මරන්න කියලා. මේකට කැමති වුණේ නැහැ මුලින්ම. දෙවෙනි පාරත් කිව්වා. ඒත් කැමති වුණේ තුන්වෙනි පාරත් කියන එකන් ඉඳලා එකඟ වුණා. ඊට පස්සේ මේ දෙන්නම එකඟ වෙලා කිව්වා හවස ස්වාමියා වැඩ ඇරිලා වෙල්ලා නාන්න යනවා. එතකොට මම අසවල් ළිඳ ළඟට එවන්න ළිඳ ගාව තියෙනවා ගහක් ඒ ගහ යට හැංගිලා ඉඳලා මෙයා මූණ හොදන්න ගඟට බැස්සහම පොරවකින් කොටලා මරන්න කියලා. ඉතින් ඒ විදිහට දැන් බිරිඳාවට පස්සේ ගෙදර මෙයාගේ ඔළුව බල්ලා කිව්ව ඔළුව අද හොඳටම දූවිලි වැදිලා ඒ නිසා ජරා වෙලා තියෙන ගිහිල්ලා නාලෙන්න කියලා පිටත් කරා ගඟට. අරයත් පොරවක් තියාගෙන ඉඳලා මෙයා ගඟට බහැලා නානකොට පොරවෙන් කොටලා මැරුවා. ඊට පස්සේ තමන්ගේ බිරිඳට ආසාවෙන් මිය ගිහිල්ලා මේ ඉපදුනා කියලා කියන ගැරණියෙක් කියලා. ගැරණියෙක් වෙලා ඉපදිලා දැන් අර නිවසේ තමන්ගේ අර පූර්ව භවයේ භාර්යාව යම් තැනකදී ඉන්නේ මේ ඇඟට නිතර නිතර වැටෙනවා. ඊට මේක දැනගත්තා මේ මගේ අනිවාර්යයෙන්ම పూర్වයේ සැමියා වෙන්නට ඕන කියලා හිතලා ගැරන්ඩියාත් මරලා දැම්මා. ගැරන්ඩියා මැරුවට පස්සේ ගැරන්ඩියා මිය පරලොව ගිහිල්ලා ඒ නිවසේම වසුපැටියෙක් කියලා ඉපදුනා. එතකොට දැන් මේ කාන්තාව යන්නේ යම් තැනකදීද ඒ හැම තැනකම මේ වසුපැටියත් පසුපසින් පැමිණෙනවා. ඉතින් මිනිස්සු එකේ කතන්දර කිව්වා. ඊට පස්සේ මේ වසුපැටියත් මැරුවා. ඊට පස්සේ ඒ කාන්තාවකගේම කුසේ දරුවෙක් හැටියට ඉපදුනා. ඉතින් දරුවෙක් හැටියට ඉපදුනාට පස්සේ මෙයාට ජාති ස්මරණ ඥානය පහළ වුණා කුඩා කාලෙම. දැනගත්ත මේ ආත්ම භාව තුනකදීදී මාව මරලා දැම්මා. ඊටසේ ලං වෙන්නවත් දුන්නේ හඬන්න පටන් ගන්නවා. ඉතින් ඕක බොහෝ දැන් දරුවට කතා කරන්න පුළුවන් වයසට එනකොට තමන්ගේ අර සීයා අහනවා පුතා මේ වගේ අඬන්නේ අම්මයි ළඟට එනකොට ඊට පස්සේ කිව්වා මේ කාරණාව කිව්වා මේ එක භවයකද නෙවෙයි භව තුනකදී මාව මරලා දැම්මා කියලා. ඊට සනස ඒ කතාව ඇහුවට පස්සේ දෙන්නම බොහෝම සසර පිළිබඳව සසරේ තියෙන දුක්ඛිත ස්වභාවය පිළිබඳව කම්පාවටපත් වෙලා පැවිද්දටපත් වෙලා දෙන්නම අන්තිමේදී රහත් ඵලයටපත් වුණා කියලා කියනවා. ඒතර අන්න ලෝභය නිසා ඇතිවන දේවල් අපේ හිතුවට මේ එක භවයකදී ඇති කරගන්න ලෝභයක් එතනින්ම අවසන් වේවි කියලා භවයෙන් භවයට යනවා. බොහෝ දුක් විඳින්න එක උපනිශ්‍රේ වෙනවා. තව ওই විදිහට බොහෝ ස්ථාන තියෙනවා මේ ලෝභය නිසා සසර තුල කොච්චර දුක් විපාක ලැබුවද කියලා. ඉතින් එතකොට කිසිම දෙයකට ලෝභ කරන්න හොඳ නැහැ. දැන් ලෝභයේම ස්වභාවය තමයි නොඑක් ආකාරයෙන් පැමිණෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කියනවා දැන් ලෝභය කියලා කියන්නේ ආදරය කියන්නේ ප්‍රේමය කියන්නේ ඔය ඔක්කොම රාගය කියන්නේ ඔය ඔක්කොම ලෝභෙමයි. තණ්හාව මේ ඔක්කොම ලෝභයේ ප්‍රභේදයන්. ඒතර ඒ නිසා අපි මේ ලෝභය කියන එකේ තියෙන ස්වභාවයේ තේරුම් අරගෙන ඒකේ නිවත් වෙන්න උත්සාහයක් දරන්නට ඕන. ඒතර ලෝභයේ හරියට උපමා වශයෙන් දක්වන්නේ මක්කටා ලේපයක් වගේ කියලා කියනවා. ඒතර මක්කටා ලේපය කියලා කියන්නේ දැන් ඉස්සර මිනිස්සු භාවිත කළ ආලේපයක් වඳුරන් අල්ලන්න. දැන් ඒක සූත්‍රයක දක්වන සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක්ම ඕපම්ම සංයුත්තේ මක්කට සූත්‍රය කියලා. ඒක කියනවා මහණෙනි මේ වඳුරන් අල්ලන්න ඒ මක්කටාලේපය ගස්සලා අලවලා තිබුණාම ඒකින් කියන්නේ අර දැන් වඳුර අල්ලනවනේ හැම දෙයක්ම. එතකොට දැන් වඳුර ගිහිල්ලා ඕකට අත තියලා බලනවා. ඊට පස්සේ ඒ අතේ කැළවෙනවා. ඊට පස්සේ ඒ අත ගන්න හිතලා අනිත් අතක් තියෙනවා ඒකත් ඇලවෙනවා. අත් දෙක ගන්නම් කියලා කකුලක් තියෙනවා ඒකත් ඇලවෙනවා. ඊට පස්සේ ඒ කකුල ගන්නම් කියලා අනිත් අතක් තියෙනවා. ඒකත් ඇලවෙනවා. ඊට පස්සේ අත් දෙකයි කකුල් දෙකයි ගන්නම් කියලා හොම්බක් තියෙනවා. මූණ. ඒකත් ඇලවෙනවා. දැන් අන්න දැන් හැමතැනම ඇලවිලා ඉන්නේ ලෝකෙට. ඒ කියන්නේ දැන් ඒකට උපමා වශයෙන් දක්වනවා මේ මක්කට ආලේපය වගේ කියලා කියනවා පංචකාම වස්තුන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්. ඊට පස්සේ වඳුරට උපමා කළේ මේ සත්වයාගේ කියන ඉන්ද්‍රිය ධර්ම ටික. ඒ කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස ඔය දේවල්. එතකොට ඇසෙන් රූපයට එළෙනවා වගේ අන්න මේ හැම එකකටම ඇලෙනවා. ඒතර දැන් අර වඳුරට ඇලුණාට පස්සේ ගලව ගන්න බෑනේ. ඊට පස්සේ අර ඒ වැද්දන් ඇවිල්ලා වඳුරව මරාගෙන යනවා. අන්න ඒ වගේ කියන මේ මායාගේ පංචකාමයේ නැමැති උගුලක් කියන මේ බාහිරින් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස ඒ ආරම්මණයන්. ඒතර මේ ලෝභ සහගත සත්වයා මේ ආරම්මණයන්ට ඇලුම් කරනවා. රූපයන්ට, ශබ්දයන්ට, ගන්ධයන්ට, රසයන්ට, ස්පර්ශයන්ට, ධර්මයන්ට ඇලුම් කරනවා. ඒතර මේ ඇලුම් කිරීම හේතු කරගෙන අර මාර විශේෂයට පැමිණෙන අර වැද්දා වඳුරාව මරණයටපත් කළා වගේ දුකටපත් කළා වගේ මේ මායාගේ පංචකාමයට ලෝභ සහගතව ඇලුම් කරන සත්වයෝ නැවත නැවතත් මාර වශයට පැමිණෙනවා කියලා කියනවා. ඉතින් එතකොට මේකෙන් මිදීමක් නැහැ. නිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ලෝභය හේතු කරගෙන. ඉතින් ඒ නිසා කිසිම දෙයකට ලෝභ කරන්න හොඳ නැහැ. දැන් ලෝභය කියන එකයි අවශ්‍යතාවය කියන එකයි දෙකක් නේ. දැන් සමහරු හිතන්න පුළුවන් දැන් ওই විදිහට නම් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ කියලා. <laughs> නමුත් අපි තේරුම් ගන්න ඕන ලෝභයයි කියන්නේ අවශ්‍යතාවය කියන්නේ දෙකක් නේ. දැන් කෙනෙක්ට ලෝභයෙන් ආහාර පාන ගන්නත් පුළුවන් අවශ්‍යතාවෙන් ආහාර පාන ගන්නත් පුළුවන් දැන් අර ගිජුකම කියලා කියන්නේ ආහාර ගේදෙහ කියලා කියන්නේ එතන තියෙන්නේ ලෝභයෙන් ආහාර රැස් කිරීමක් නේ. නමුත් එයාට පුළුවන් කතරම් රසවත් ආහාරයක් වුණත් අවශ්‍යතාවය සලකා ආහාරය ගන්න මේ ආහාරය ගන්න කුසගින් නිවා ගන්න ශරීරයේ පැවැත්ම පිණිස මේ ශරීරය පවත්වාගෙන යන්නට කියලා ආහාර ගන්න පුළුවන්. එතකොට එතන තියෙන අවශ්‍යතාවයෙන් ආහාර ගැනීමක්. ඒ විදිහට පුළුවන් දැන් ඇඳුමක් අඳින්න පුළුවන්, ලෝභයෙන් ඇඳුම් අඳින්න පුළුවන්, අවශ්‍යතාවයට ඇඳුම් අඳින්න පුළුවන් නේ. ඒතර අද බොහෝ අය ලෝභයෙන් තමයි හැම එකක්ම කරන්නේ. ආහාර පාන ගන්න, ඇඳුම් අඳින්නේ. ඒ ඔක්කොම කරන්නේ ලෝභයෙන් යුක්තව. එතකොට අපි තේරුම් ගන්නට ඕන අර කිසිම දෙයකට ලෝභසිත කියන්නේ ලෝභ සහගත සිතක් පහළ නොකරගෙන කොහොමද මේ දේවල් භාවිත කරන්නේ කියලා. ඒතර ඒ දේවල් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ව දැන් අපි අර අභිධර්මයේ ඉගෙන ගන්නකොටම කියලා දුන්නා කොහොමද මේ ලෝභයෙන් තොරව ආහාර පාන ගන්නෙනි ඇඳුම් අදින්නේ නිවාස පරිහරණය කරන්නේ යාන වාහන පරිහරණය කරන්නේ කොහොමද? ලෝභයෙන් තොරව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් මිනිස්සුන්ට ධර්මයේ දේශනා කළාට ඒ භෞතික වස්තුන්ගෙන් වෙන් වෙන්න කියලා දේශනා කරේ නැහැ. මොකද ඒ වගේ වෙන් වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් බොහෝ ඇත්තෝ හිතාගෙන ඉන්නේ අර දැන් බාහිරින් රූප තියෙනවා ඇස තියෙනවා. එතකොට අර එදා සමාජයේ පිරිසක් හිටියා මේ බාහිර තියෙන රූප නිසා කෙලස් ඇති වෙනවා කියලා ඇස් වහගෙන හිටියා. එහෙමයි හිටියානේ. ඊට පස්සේ සමහර අය හිටියා බාහිරින් තියෙන ශබ්ද හින්දා කෙලස් ඇති වෙනවා. ඒ නිසා කන් වහගෙන හිටියා. කන් වලට එක එක දේවල් ගහගෙන. ඊට පස්සේ ඇඳුම් අඳිනකොට කෙලස් ඇති වෙනවා කියලා ඇඳුම් අඳින්න නැතුව හිටියා. ඒ වගේ හිටියානේ. ඊට පස්සේ මේ හොඳ අසුන් පරිහරණය කිරීම තුළ නිවාසවල ඉඳීම තුළ කෙලස් ඇති වෙනවා කියලා අර නොඑක් වෘතානුගමනයකට අලු ගොඩවල් වල නිදාගත්තා. ඉතින් අර ගෝවෘත, සුනක වෘත, අජ වෘත අනුගමනය කළානේ. ඒතකොට දැන් පිඟන් වල ආහාර ගැනීම කෙලස් ඇති වෙන කියලා හිතාගෙන බිමට දාපු ආහාර අනුභව කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ සමාජයේ ඒ කාලයේ ප්‍රශ්න කළේ දැන් බාහිරින් තියෙන රූප නිසා නම් මේ බාහිරින් නම් කෙලස් කියලා දෙයක් තියෙන්නේ. එහෙනම් මේ ලෝකයේ ඉන්න කෙලස් නැති අය අන්ධයෝ වෙන්නට ඕන. ඊළඟට කෙලස් නැති අය බහිර වෙන්නට ඕන. එතකොට සිල්වත් අය සත්ත්ව වෙන්නට ඇඳුම් අඳින්නේ නැහැ බිම දාපු දෙයක් කන්නේ භාජන පරිහරණය කරන්න හොඳ මේ වාසස්ථාන පරිහරණය කරන්න යාන වාහන වල ඉන්න. ඒ නිසා ඒගොල්ලෝ සිල්වත් වෙන්නට ඕන කියනවා. ඒතර ඒකෙන් අද අපි ඒක අනියමාර්ථයෙන් හෝ බොහෝ විට ඒක තමයි දෘෂ්ටියක් හැටියට ග්‍රහණය කරගෙන ඉන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ කෙලෙස් කියන දේවල් තියෙන්නේ බාහිර ලෝකේ නෙවෙයි. මේ රූපවලවත්, ශබ්දවලවත්, රසයන් තුලවත්, මේ ඉන්න නිවස තුලවත්, යන වාහනය තුලවත්, අඳින ඇඳුම තුලවත් නෙවෙයි කෙලෙස් කියලා දේවල් තියෙන්නේ. කෙලෙස් තියෙන්නේ సంతානය තුල. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අර වනං චින්දත මාරුක්කම් උන්වහන්සේ දේශනා කරේ මේ අර වනං චින්දත මාරුක්කම් කියන ගස් කපන්ට එපා වනයේ සිඳින්න කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? කියන්නේ ගස් කපන්ට එපා වනයේ සිඳින්න කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ ඉතින්? දැන් ගස් කපන්ට එපා වනයේ සිඳින්න කියලා කියනකොට දැන් වනය කියලා දෙයක් තියනවද? නැහැනේ. වනය කියලා කියන්නේ ගස් ටිකටම තමයි වනය කියලා කියන්නේ. එතකොට දැන් අපේ సంతාන තුලත් ඒ විදිහට මේ බාහිර තියෙන වස්තුන් මේ විනාශ කරන්න කියලා කිව්වේ. මේ කෙලස් ටික විනාශ කරගන්න කියලා කිව්වේ. ඒ නිසා යමෙක් හිතනවා නම් ලස්සන ඇඳුම් අඳින්න හොඳ නැහැ. හොඳ ආහාර පාන වළඳන්න හොඳ නැහැ. ලස්සන ගෙවල් දොරවල් හදා ගන්න හොඳ නැහැ. හොඳ යාන වාහන ගන්න හොඳ නැහැ. ඒව පාවිච්චි කරන්න හොඳ නැහැ. කියලා හිතනවා නම් ඒ තුල මුලා බවක් තියෙන්නේ. ඒක දෘෂ්ටි වශයෙන් අර ගැනීමක් තියෙන්නේ. ඒතරන්න තථාගතයන් වහන්සේ බාහිරින් නම් කෙලස් තියෙන්නේ. එනම් භික්ෂූන් වහන්සේලාට තමයි ඉස්සෙල්ලව තහනම් කරන්නේනේ. දැන් භික්ෂූන්ට භික්ෂුව කියලා කියන්නෙම කෙලෙසුන් දුරු කරන්න ඕන කියන අභිලාෂයෙන් පැවිදි වෙච්ච පිරිසක්නේ. ඒතර නමුත් අර ජේතවනාරාමයේ, පූර්වාරාමයේ වගේ දේවල් පිළිගත්තනේ. ඒතර අර ජේතවනාරාමයේ හදන්න කියන කෝටි 57ක් වේදම් කරා කියලා කියන අනේ පිණි සිටුතුමා. ඒතර අපේ සරලව තේරුම් ගත්තොත් කෝටි 57ක් වියදම් කරලා හදන මාලිගාව කොහොම එකක් වෙන්න ඕනද? ඊතර බලන්න. නේ? එතකොට එහෙනම් බුදුහාමුදුරතුම ඉස්සෙල්ල එපා කියලා කියන්නේ වික්ෂුන්ටව පිළිගන්නවා. එකකින් කියේ මොකද්ද? කෙලස් තියෙන අපේ ඇසුරු කරන දේ තුල නෙවෙයි. කෙලස් තියෙන సంతාන තුල. ඉතින් ඒ නිසා අපේ තේරුම් ගන්නට ඕනේ මේ ක්ලේශ ධර්මයන් කියන දේවල් ඇති වෙන්නේ సంతානිය තුල. ඒ නිසා තමයි දේශනා කරේ වාසස්ථාන පරිහරණය කරන්න. හැබැයි අවශ්‍යතාවය සලකාගෙන. ඒකට ප්‍රතිවේක්ෂා කරන්න කියලා කිව්වේ නිසානේ. ඇඳුම් අඳින්න ප්‍රතිවේක්ෂා කරන්න. ලෝභයෙන් නෙවෙයි. ආහාර අනුභව කරන්න ලෝභයෙන් නෙවෙයි ප්‍රතිවේක්ෂාවෙන්. අන්න ওই විදිහට තමයි අවවාද කරලා තියෙන්නේ. ඒ නිසා අපි නුවණින් තේරුම් ගන්නට ඕන මේ ලෝභය ආදී වශයෙන් තියෙන මේ ක්ලේශ ධර්මයන් තියෙන්නේ බාහිර වස්තු තුලවත් නෙවෙයි ඒ ඔක්කොම අපේ సంతානය තුළ ගොඩනගෙන දේවල් ඒ නිසාන්න ඒ දේවල් ඉවත් කරගන්න තමයි අපේ උත්සාහයක් දරන්නට අවශ්‍ය කරන්නේ. ඒතර ඒ නිසා මේ ලෝභය කියන එක ඇලුම් කරන ඇලීම ඇති කරන චෛසික ධර්මයක් ඒ තුළ බොහෝ විපත් ඇති කරලා දෙන චෛසික ධර්මයක් දැන් ලෝභයෙන් ඇති කරන පීඩාව නිසා සත්වයෝ නොකරන අකුසලයක් නැහැ දැන් පිපාසයක් තියෙන කෙනෙක්ට ඒ පිපාසය සංසිඳෙන්නේ යමක් පානය කළාට පස්සේනේ. කුසගින්න තියෙන කෙනෙක්ට ඒ කුසගින්න දුරු වෙන්නේම යමක් අනුභව කළාට පස්සේ. ඒ වගේම මේ ලෝභය කියන චෛසික ධර්මයෙන් දැන් ලෝභය ආදී චෛසික ධර්මයන්ගෙන් කෙරෙන්නේ సంతානේ දවනවා. సంతානේ තවනවා. సంతානේ පෙළෙන එක තමයි මේ ලෝභයෙන් සිද්ධ කරන්නේ. ඒතර යම් කිසි කෙනෙක්ගේ సంతානය තුල ලෝභයක් හටගත්තාම ඒ ලෝභයට අවශ්‍ය කරන ආහාරය ලැබෙන තුරාවටම ඒ ලෝභය දුරු වෙන්නේ නැහැ. දැන් දැඩි විදිහට ලෝභය තියෙන කෙනෙක් ඒ ලෝභය ශරීරය තුල එහෙම නැත්නම් ඒ ලෝභය సంతානය තුල පවත්වා ගන්නට උත්සාහයක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? කියනවා ඒ ලෝභයෙන් ඇති කරන පීඩාව නිසා ශරීරය පවා දිරන්න පටන් ගන්නවා කියලා කියනවා. පැහැදිලින් දැන් වැඩි වස්තුන්ට ලෝභයක් ඇති කරගෙන ඉන්න අය ලෙඩ වෙනවා. අර ජාතක කතාවලත් තියෙන අර රජ කෙනෙක් රාජ්‍යයකට ආසා කරලා අන්තිමේදී ලෙඩ වුණේ. රාජ්‍ය තුන ලබා ගන්න බැරුව. ඒ වගේ මේ ලෝභයෙන් ඇති කරන පීඩාව ඒ නිසා දැන් වුණත් ඔය ඇත්තන්ට නුවණින් තේරුම් ගන්න පුළුවන්. දැන් ආසාව, ලෝභය, ප්‍රේමය, රාගය මේ ඔක්කොම ලෝභයේ එක එක ස්වභාවයන්. එතකොට බලන්න දැන් මිනිස්සු මේ ලෝභය නිසා දිවිනසා ගන්න නැද්ද? දැන් ප්‍රේමය කියලා කියන්නේ ලෝභයක ස්වභාවයක්නේ. දැන් ප්‍රේමයෙන් ඇති කරන දැවීම හේතු කරගෙන මිනිස්සු දිවිනසා ගන්නවානේ. ඒ වගේම මනුෂ්‍ය ඝාතන කරන්නත් පෙරබෙනවානේ. දැන් මනුෂ්‍ය ඝාතන කරන්නේ ලෝභයෙන් නෙවෙයි ද්වේෂයෙන්. නමුත් ඒකට పూర్වෙන් ලෝභය උපනිශ්‍රේ වෙන්න බැයිද? දැන් ආදරය කරන සමහර විට පුරුෂයා බිරිඳ මරනවානේ. දැන් බිරිඳ කියලා කියන්නේ ලෝභ සහගත අරමුණක් සැමියාට. ඒතර මෙයා ලෝභ කළා. නමුත් ඒ ලෝභෙම හේතු කරගෙන ද්වේෂයක් බවට පරිවර්තනය වෙලා මරණ අය ඉන්නවා. ඒතර මේ ලෝභය නිසා ඇති කරන තැවීම දුරු කරගන්න තියෙන්නේ ලෝභයේ තියෙන ආදීනවේ දැකලමයි. ඒතර ලෝභය කියලා කියන්නේ බොහෝ විපත් පමනවන හානිදායක දෙයක්, සත්වයා විපතට හෙළන දෙයක්, සත්වයාට බොහෝ කාලයක් නිරයාදී, තිරිසන් ලෝකාදී, പ്രേත ලෝකාදී දුක්ඛිත ස්ථානවල දුක් විපාක ලබා දෙන්නට සමත් වෙන දෙයක්. ඒ නිසා ලෝභය කියන එක දුරු කළ යුතු ධර්මතාවයක් හැටියටයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝභය කියන එක අපේ සිත තුළ වැඩෙන්නට නොදී හටගත් ක්ෂණෙහිම දුරු කළ යුතු ධර්මතාවයක් බවට පත් වෙනවා. මොකද ලෝභය තියාගෙන හිටියා කියලා ඒක තුළ කිසියම් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ කිසි කෙනෙක්ට. ඇති වෙන්නේ පීඩාවක්මයි. බොහෝ විට මෙලොවත් පීඩා විඳලා මින් අනුතුරු භවයත් බොහෝ දුකට පත් වෙන්නටමයි තියෙන්නේ. අනික ලෝභ ආදී චෛසික ධර්මයන් මේ సంతාන තුල වැඩෙනවා කියලා කියන්නේ ඒක ලොකු පීඩාවක් ජීවිතේට. දැන් හිතන්න අපි බොහෝ දේවල් වලට ආස කරනවා නම් අපිට ලොකු දේවල් ගැන බලාපොරොත්තු තියෙනවා නම් ඒක ලොකු බරක් හිතටනේ. හැම වෙලාවකම ලොකු බරක් ඒක. එතකොට ඒ තුල අර කිසිම සංයමයක් ඇති වෙන්නේ නැහැ. දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. සීලයක් දියුණු වෙන්නේ නැහැ. පරිහානියක්මයි තියෙන දවසින් දවස දවසින් දවස පිරිහිලාම යනවා. ඉතින් ඒ නිසා තමයි මේ ලෝභාදී ධර්මයන් දුරු කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. ඊළඟට කියන දිට්ඨිය. දැන් දිට්ඨිය කියලා කියන්නේ ඒ දිට්ඨිය කියන එක කුසල පක්ෂය තුලත් තිදෙනවා අකුසල පක්ෂය තුලත් තිදෙනවා. දැන් සම්මා දිට්ඨි ආදී වශයෙන් කුසල පක්ෂය තුල යෙදෙනවා. මිච්ඡා දිට්ඨි ආදී වශයෙන් අකුසල් සිත්වල යෙදෙනවා. එතකොට මෙතන මේ අකුසල චෛතසිකවල දිට්ඨිය කියලා දේශනා කරන්නේ අකුසලයක්. ඒක මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන දිට්ඨිය කියලා කියන්නේ. ඒ දිට්ටි කියන දේවල් ආකාර ප්‍රභේද වශයෙන් බොහෝ තියෙනවා මූලික වශයෙන්ම ශාස්ත්‍ර සහ උච්ඡේද වශයෙන් දෘෂ්ටි දෙකක් තියෙනවා. ඊළඟට තවත් නාස්තික දෘෂ්ටිය ඊළඟට අහේතුක දෘෂ්ටිය සහ අකිරිය දෘෂ්ටිය කියලා ප්‍රධාන දෘෂ්ටි තුනක් තියෙනවා. දැන් ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ අර කියන්නේ මේ ජීවිතය නැත්තම් මේ භවය කියන එක මේ ආත්මය කියන එක සදාකාලිකයි. තව භවයෙන් භවයට ඉදිරියට මේ ආත්මය කියන ගමන් කරන මේක සදාකාලිකයි කියලා ගන්න එකට කියනවා ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මේක මෙතනින්ම අවසන් මෙතනින් එහාට මුකුත් නෑ කියලා ගන්න දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය ගත්ත අය තමයි ඔය අපි කියන්නේ අකිරියවාදීන්. දැන් චාර්වාකයෙන් විශේෂයෙන්ම ඔය දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කරපු කෙනෙක්. ඒ චාර්වාකයෙන් පෙන්වා දුන්නේ අර කියන යාවත් ජීවේත් සුඛං ජීවේත් කියලා ශ්ලෝකයකින් පෙන්වලා දුන්නේ. ඒ ඇත්ත කිව්වේ මේ අනිත් අයට ණය වෙලා හරි කමන්නේ ගිතෙල් කන්න කියලා කිව්වේ. ඒකෙන් කිව්වේ අනුන්ට ණය වෙලා හරි කමන්නේ සැප විඳින්න. කියන්නේ මොන අකුසල කර්මේ හරි කමන්නේ කරලා සැපයක් විඳින්න. හේතුව තමයි මෙතනින් මිය ගියාට පස්සේ නැවත මේ ලෝකයට එන්නේ නැහැ. ශරීරය අලු කළාට පස්සේ ලැබෙන්නේ අලු ටිකක් විතරයි අර භස්මී කෘතස්ස දේහස්ස පුනරාගමන කෘතක් කියලා කිව්වේ අර මෙතනින් මිය ගියාට පස්සේ මේ කියනවා නැවත ආගමනයක් නැහැ ශරීරයේ අලු ගොඩක් බවට පත් වෙනවා මේක උච්ඡේදයටපත් වෙනවා කියන දෘෂ්ටියක් ඇති කරගත්ත. ඒක තමයි භයානකම දෘෂ්ටිය. හේතුව ඒ දෘෂ්ටිය තියෙන කෙනෙක්ට කරන්න බැරි අකුසලයක් නැහැ. දැන් හිතන්න මෙතනින් පස්සේ ඉපදෙන්නේ නැහැ කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා නම් එයාට මොනවද කරන්න බැරි? ඇයි ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් කරන්න පුළුවන්. ඇයි ආයි ඉපදෙන්නේ නෑ විපාක දෙන්න තැනක් නෑ කර්මයක් කියලා එකක් නෑ. ඒ නිසා මේ නාස්තික දෘෂ්ටිය තුලින් කියලා දුන්නේ මේ කුසල් අකුසල් තුල කිසිම විපාකයක් නෑ. මේ ආත්ම භාවය කියන එක නැවත හටගන්නේ නෑ. මේවා තුල අමුතුවෙන් සත්වයා පිරිසිදු වෙන්න කියලා හරි කිලිටි වෙන්න කියලා හරි කල යුතු දෙයක් නෑ. ඒ නිසා ඒ දෘෂ්ටි අරගත් අය හිටියා. ඒ නිසානේ අර එක ශාස්ත්‍රූවරයෙක් කියා දුන්නා ගංගා නම් නදී එක් කෙළවරක ඉඳලා අනිත් කෙළවරට සත්තු මරලා මස් ගොඩක් කලත් ඒ තුල කිසිම අකුසලයක් රැස් වෙන්නේ නැහැ. ඒක අනේ පහළ ඉඳලා ඉහළට යනකම් ආහාර කන්දක් ගොඩ ගහලා දානයක් දුන්නට ඒ තුල කිසිම පිනක් සිද්ධ වෙන්නේ නැහැ කියන දෘෂ්ටි අරගෙන හිටියා. මේ පින්පව් දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒතර ඒ වගේ දෘෂ්ටි තියනවා නම් ඒක ලොකු හානියක් වෙනවා. ඊළඟට දැන් ආස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය දැන් අහේතුක දෘෂ්ටිය හැටියට පෙන්වලා දෙන්නේ දැන් මේකට අහේතු අපච්චේ වාදය කියලාත් කියනවා මේ තුල උගන්වන්නේ කිසිම හේතු ප්‍රත්‍යයකින් තොරව ඉබේම සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේ සත්වයෝ සැප විඳිනවා නම් ඒ සැප විඳින්නත් කිසිම හේතුවක් නැහැ. ප්‍රත්‍යයක් නැහැ. සත්වයෝ දුක් විඳිනවා නම් ඒකටත් කිසිම හේතුවක් ප්‍රත්‍යයක් නැහැ කියලා ගන්න දෘෂ්ටියක් තියෙනවා. ඒතර එහෙනම් අපි මොකුත් කරන්න ඕන දෙයක් තියනවාද? නැහැ. ඇයි කිසිම හේතුවකින් ප්‍රත්‍යයකින් තොරව ඉබේමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. කියන්නේ සත්වයා නිරයට යනවා කාරිය දුගතියට යන එක හරිය ඒකට කිසිම හේතුවක් ප්‍රත්‍යයක් නැහැ. ඒක ඉබේටම යන එකක්. මේ සත්වයෝ කවදා හරි දවසක මේ ඉබේම සසරෙන් එතරට යනවා කියලා දෘෂ්ටියක් අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අර අකිරිය දෘෂ්ටියට එනකොට දැන් මෙතන පින්පව් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ අතර තමයි අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියත් අයිති වෙන්නේ. දැන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්ව අර නත්ති දින්නම්. නත්ති දින්නම් කියලා කියවේ දීම තුල විපාකයක් නැහැ කියලා කියනවා. ඒතර දීම තුල විපාකයක් නැහැ කියනකොට දැන් ඒක ඔය ඇත්තන්ටත් ඒ දෘෂ්ටිය තියෙන්න පුළුවන්. දන්නේම නැතිව. දැන් හිතන්න බස් එක යනකොට දැන් ඔය සිඟා කන මිනිස් වෙනවනේ. හිඟා කන මිනිස් වෙනකොට දැන් සමහර අය කියනවා නේද ඔය දුන්නට වැඩක් නැහැ කියලා ওই මිනිස්සයාට. එහෙම කියනවානේ. දැන් එතන තියෙන දෘෂ්ටියක්. එහෙනම් බුදුහාඳුරු එහෙම දේශනා දැන් ඒ මිනිස්සයා හොරෙක් වෙන්න පුළුවන්. මංකොල්ලකාරයෙක් වෙන්න පුළුවන්. දුස්සීලයක් වෙන්න පුළුවන්. ඒක අපිට ගැටලුවක් නෑ. නමුත් කියන ওই මිනිස්සයාට දුන්නට දීමේ වැඩක් නෑ කියලා කියනවා. ඒක දෘෂ්ටියක්. දැන් දෙන කෙනා දෙන්නේ දීමේ චේතනාවෙන්. ඒතර ඒක එයාට කුසලයක් රැස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. දන් නොදී යුතු කෙනෙක් පනවල නැහැ කොතනකවත්. මේ අයට දන් දෙන්න එපා කියලා දේශනා කරලා නැහැ. බුදුහඳුරු පෙන්වන්නේ දැන් තමන් ආහාර අනුභව කරලා අත හොදලා පිඟාන හොදලා ඒ ඉඳුල් ටික පවා දානවා නම් මේ ටිකෙන් පවා සත්වේ ජීවත් වේවා කියලා එතනත් එයාට විශාල කුසලයක් රැස් වෙනවා. ඒතර එතරත් කුසලයක් රැස් වෙනවා නම් අර සිඟාකාගෙන එන මිනිස්සයාට දෙයක් දුන්නාම පිනක් වෙන්නේ නැද්ද? පිනයක් එනවා. ඉතින් අපේ අය තුලත් දන්නේම නැතිව ඔය කියන දෘෂ්ටි තියෙනවා. ඒ නිසා තමයි මේවා මේ සසරෙන් එතර වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒතර ඒවට කියන නත්ති දින්නම් කියලා මේ දීම තුල විපාකයක් නෑ කියලා අර ගන්න. එන නත්ති ඉට්ටං. නත්ති ඉට්ටං කියලා කියන්නේ දැන් සමහර වෙලාවට අර ලොකු දේවල් කරනවානේ ලොකු දේවල් කරනවා කියලා කියන්නේ විශාල වශයෙන් දන් දෙන අවස්ථා තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් සමහරට දැන් අපි බෞද්ධයෝ හැටියට සමහර විට හාඳුරු ගොළු 100ක් 1000ක් ওই විදිහට එකතු කරලා දන් දෙනවා. ලොකු යාග වගේ දේවල් සිද්ධ කරනවා. ඒතරන්නේ ඒවා එහෙම කරනකොටත් විපාකයක් නැහැ කියලා කියනවා. ඒ නිසා සමහර අය කියන්නේ ඔය දැන් පහන් 84000ක් දල්වනකොට සමහර අය කියන ওই පහන් 84000ක් දල්වන්න ඕනේ එක පහනක් පත්තු කරත් පිනක්නේ කියලා කියන එතනත් දෘෂ්ටියක් තියෙනවා. දැන් එක පහනක් පත්තු කරනකොට පහන් 84000ක් දල්වනකොට කොච්චර කුසලයක්ද ඇති වෙන්නේ? ඒ වගේත් විපාක නෑ කියලා කියනවා. ඊට පස්සේ නත්ති හුතං කියලා කියන. එතන කියන යාග හෝම. කියන අර යාග හෝම කියලා කියන්නේ දැන් බොහෝ දුර ගිහිල්ලා කරන පින්කම් තියනවානේ. ඒතරන්නේ ඒ වගේ විපාක නෑ කියලා පිළිගන්න අය ඉන්නවා. ඊට පස්සේ කියන නත්ති මාතා නත්ති පිතා කියන අම්මට තාත්තට කරන හොඳ නොහොඳ දෙකේ විපාක නැහැ කියලා කියනවා. කියන අම්මට තාත්තට අපි බැන්නොත් හරි ගැහුවොත් හරි එක උදව්වක් කළොත් හරි සැලකිල්ලක් දැක්කොත් හරි ඒකේ විපාකයක් නැහැ කියලා පිළිගන්න දෘෂ්ටිය තියෙන. ඒකට කියන නත්ති දින්නම් එන්න නත්ති මාතා නත්ති පිතා කියලා. ඊට තවත් සමහර අයගේ දෘෂ්ටියක් තියෙනවා. අර මේ කර්මයන්ගේ කර්මඵලයන්ගේ විපාකයක් නැහැ කියලා කියනවා. අනේකත් දෘෂ්ටියක් අපි කරන හැම කර්මයකම විපාකයක් තියෙනවා. හැම එකම තියෙන විපාකයක්. විපාකයක් නැති කර්මයක් නැහැ. හැම එකකම විපාකයක් තියෙනවා. ඊළඟට තියෙනවා තවත් දෘෂ්ටිය කරන අත්ත්‍ය සත්තා ඕපපාතිකා කියලා. කෙනර ඕපපාතිකව ඉබේ පහළ වෙන සත්වයෝ නෑ කියලා. ඕපපාතික සත්වයෝ කියලා කියන්නේ දැන් නිර්සත්තු නිරේ පහළ වෙන්නේ ඕපපාතික වශයෙන්. ඊළඟට දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ දෙවියන් පහළ වෙන්නේ ඕපපාතික උත්පත්ති හැටියට പ്രേත ලෝකයේ പ്രേතයන් පහළ වෙන්නේ ඕපපාතික සත්වයන් හැටියට. ඒතර ඒ වගේ සත්වයෝ නෑ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එතනත් දෘෂ්ටියක් තියෙන්නේ. ඊළඟට කියන අර අර මෙලොව පරලොව නුවණින් තේරුම් අරගෙන දේශනා කරන ශාස්ත්‍රූවරු ලෝකේ නෑ කියලා යම් කිසි කෙනෙක් පවසනවා නම් ඒකත් දෘෂ්ටියක් කියලා කියනවා. කියන්නේ අපිට නොදැනුණාට මෙලොව පරලොව දෙක නුවණින් දකින අය ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ නුවණින් දැකලා කියලා දෙන මේ പ്രേත ලෝක තියෙනවා, නිරේවල් තියෙනවා, අකුසල් කරොත් දුක් විපාක ලැබෙනවා කියලා කියලා දෙනවා. අන්න එහෙම නෑ කියලා කියනවා නම් ඒකත් දෘෂ්ටියක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇතිවන දෘෂ්ටි තමයි මෙතන දිට්ටි කියලා අරගෙන තියෙන්නේ. එතකොට යම් දෘෂ්ටියක් අපි ග්‍රහණය කරගත්තා නම් ඒක අකුසලයක්. ඒ නිසා කියන මේ අකුසල චෛතසික අතර මේ දිට්ඨිය කියන එකත් එක චෛතසිකයක්. තව දිට්ඨි නොඑක් ප්‍රභේද දක්වලා තියෙනවා. දැන් සක්කාය දිට්ඨිය කියන එකත් එක දෘෂ්ටියක්. ඒතර ඇතර තියෙනවා ආකාර 20ක්. 20 වැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේම තවත් තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී දෘෂ්ටි 62ක් පිළිබඳව දේශනා කරලා. දැන් අර සක්කාය දිට්ඨිය ආකාර 20ක් කියලා කියන්නේ එතන දැන් රූපය මම කියලා ගන්නවා. ඊට පස්සේ ගන්නවා දැන් රූපය මම කියලා ගන්නවා. ඊළඟට මම තුල නැත්නම් ඒක රූපය මම කියලා ගන්නවා. නැත්නම් මම රූපය කියලා ගන්නවා. රූපය තුල මම ඉන්නවා කියලා ගන්නවා. මම තුල රූපය තියෙනවා කියලා ගන්නවා. ඔය හතර රූපය ගැන වේදනාව ගැනත් ওই විදිහමයි සංඥාව ගැනත් ওই විදිහමයි සංස්කාර ගැනත් විඥාන ගැනත් ওই විදිහමයි. ඊට මේ ස්කන්ධ එක ස්කන්ධයක් හතර ගානේ අර ඇතිවන ස්කන්ධ පහ ගැනම සක්කාය දිට්ඨිය ඇති වෙනවා ආකාර 20කින්. අන්න ඒකට කියන 20 වැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා. ඒකත් එක දෘෂ්ටියක්. ඉතින් ওই විදිහේ නොඑක් දෘෂ්ටීන් දේශනා කරලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් මේ කිනම් හෝ දෘෂ්ටියක් අරගත්තා නම් අන්න ඒ කෙනාට අනිවාර්යයෙන් මේක බොහෝ කාලයක් දුක් පිණිස අහිත පිණිස පවතිනවා. ඒක අකුසල චෛතසිකයක්. ඉතින් ඒ නිසා අපිත් මේ දෘෂ්ටීන් දුරවන ආකාරයට సంతాනය පිහිටුවා ගන්නට උත්සාහයක් දරන්නට අවශ්‍ය කරනවා. ඉතින් අද දිනේදී අපිට මේ ගැන මීට වඩා සාකච්ඡා කරන්න <clears throat> කාලය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සිහිපත් කරගනිමු. අප විසින් මේ ඇති කරගත් චෛසික ධර්මයන් පිළිබඳ අවබෝධක් ඥානය අපි හැම දිනාටම సంతාන තුල කුසල ධර්මයන් දියුණුවටපත් කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් දියුණුවටපත් කරගෙන පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ ස්වභාවයන් තවදුරටත් නුවණින් යුක්තව අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිසම අපි ඇති කරගත් මේ අවබෝධක් ඥානය උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි